මේ සංඥා දැන් පණුවෙක්ට එන්නේ පණු සංඥා. පණුවට අසුචි අසුචි තමයි පරුවට සැප. මොකද එයාගේ ඛණ්ඩය කියන්නේ දැන් අපේ හැම වගේ අපේ හැමවට දැනෙන්නේ මේ උණුසුම සීතල පණුවට දැනෙන විදිය තමයි. ඒ අනුව තමයි අපි පණුවෙක් වෙලා ඉපදුනොත් අපිට අපිත් කැමති නෑ මැරෙන්න. පණුව කැමති නෑ මැරෙන්න. එතකොට පණුව හැබැයි කැමති දැන් පණුව දාන්නේ පණුව ගැන. ඒක නිසා පණුවෙක් වෙලා ඉපදෙන. ඒක නිසා පණු සංඥාවමයි නැවත සකස් වෙන්නේ. ඔන්න ඔය විදිය තමයි මේ මේ සසර බිය සත්‍ය දකින්න නම් විතර ඒක ඒක එච්චරම හොඳට දැනෙන්නේ. අපි මේ සංඥාව කියන්නේ ශක්ති ස්වභාවය. මේ මේ මෙතනම සකස් වෙන එකක්. මේක තියෙන එකක් නෙමෙයි කොහෙවත්. මෙතනම සකස් වෙලා නැති වෙන එකක්. සකස් වෙන සකස් වෙන සංඥාව මෙතන රළු වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ගැටලු තියෙන්නේ. සංඥා අபிසංකරණයයි හේතුව තියෙන්නේ සතරට. සංඥා අபிසංකර නිරෝධයයි නිවන කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට මෙතන සුගතිය පෙන්නකොටත් එහෙමයි අපි ඒ රාගදේශම තුනී වෙනවා නම් ඒ රාගදේශම තුනී වෙන තරයි දිව්‍ය ස්වභාවය පෙන්නන. ඒක තමයි ඒකත් උපපාතික උප්පත්ති. ඒතර ශක්තිය ඇතුළෙමයි. නමුත් රාග දේශමෝ තවත් තුනී වෙනවා තමයි බ්‍රහ්ම ලෝක පෙන්වන්නේ. ඒ රාග දේශමෝ තුනී වෙන ස්වභාවය අනුව තමයි සුද්ධාවාස පෙන්වන්නේ. න ආගාමි නැවත කලලක කොහෙවත් නැහි ජාතු ගබ්බසීයම් පුරණදී උපදින්නේ ගර්භයක සකස් වෙන්නේ අර අර අර ශක්ති ස්වභාවයක්මයි. එතනම සුද්ධාවාසයෙන්ම ඒකතරම ඒ ශක්ති ස්වභාවයේ ශුන්‍යකාර කරා යනවා. ඒ සුද්ධාවාසයක සකස් වෙන්න නම් මේ මේ ධර්මයේ අවබෝධයක් නැති කිසිවෙක් සකස් වෙන්නේ නැහැ. බාහිර ලෝකයක් තියෙන බවට යමෙක් යම් දැන් සතාසිව්පම බාහිර ලෝකයක් ඇත්ත කරගෙන ඉන්නේ. තේරමාගම් බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. දිව්‍ය ලෝකයක් තියෙනවා නේද? එහෙම නිතාගෙන ඒ හැමෝම දුගතියකයි වැටෙන්නේ. අවිද්‍යා භූමියේ හැමෝම සසර දුකට වැටෙනවාමයි. ලෝකයක් නැති බව දකින දැකීමෙන් විතරයි සුගතියකට තියෙන්නේ. සුද්ධාවාසයක සකස් වෙන්නේ නැහැ. ලෝකයක් තියෙන කිසිම කෙනෙක් එහෙම හිතන කිසිම කෙනෙක් සුද්ධාවාසයක සකස් වෙන්නේ නැහැ. සුද්ධාවාස කියන්නේ කොහෙවත් තියෙන වාස භූමියක් නෙමෙයි. ශක්ති ස්වභාවයක් ඇතුලේ එතන චිත්ත ස්වභාවයෙන් ගිලිහිලා සුද්ධ ස්වභාවයක් තියෙනවා. ශක්ති ස්වභාවයේ වෙනස. එතන තුනි ස්වභාවයට. දැන් දැන් ඔබතුමියට ඒ ඉදිරිපත් කරපු කාරණා කිහිපය ගැන ගැටලු තියෙනවද? ආ නැහැ ස්වාමීන් වහන්සේ මට එක තව එකක් පැහැදිලි කරගන්න තියෙනවා. දැන් එක අවස්ථාවක අපි දැනගන්නානේ මේක ඒ කියන්නේ අවබෝධයක් වෙනවානේ. ඔබතුමිය බෞද්ධද? මම උපත්තිය බෞද්ධ වුණාට මම බුද්ධ ආගම කියලා හැම වෙලකට ආධාරක කෙනෙක් දහම් පාසල් ගිය කෙනෙක් නෙමෙයි. මම විවෘත මාසකින් බලනවා කිව්වොත් මම ඒකට කැමතියි. බෞද්ධ කියලා ඇත්තටම ආගමක් නැහැ. බුද්ධ දර්ශනය තුළ අතර බුදුන් වහන්සේ කවදාවත් බෞද්ධීට බණ කියලා නැහැ. බෞද්ධීට බණ කියන්න ඕනේ නැහැ. බෞද්ධ කියන්නේ භව නිරෝධය දකින්නවා කියන එක. බෞද්ධ කියලා ආගමක් නැහැ. බුද්ධාගම කියන එකක් ඔය දැන් සංස්කෘතිය තුළ අනිත් ආගම් වල පිළිවෙලට තවත් එක නමක් දාගත්ත මිත්‍යා දෘෂ්ටික ආගමක් හදාගෙන ඉන්නේ. ඔක්කොම ආගම් මිත්‍යා දෘෂ්ටිකයි. දෙවියෝ ලෝකේ නැවුවා දෙවියන්ට ඔලි දෙටනේ වෙන්නේ කියන්නේ. එහෙම දෙයක් නැහැ නේ ඔක්කොම බොරුවන්නේ. ඉතින් මේ බොරුගොඩේ තවත් එක බොරුවක් හදාගෙන ඉන්නවා. ආගමක් විදියට. සංස්කෘතියේ තියෙන තේවල් සේරම එල්ලලා එකක් එකක් මොඩරේට් කරගෙන ඉන්නවා. මම පරම සත්‍ය කියන එක එහෙම එකක් නෙමෙයි. සියලු ආගම් වලට එකයි. ඒක දර්ශනයක්. ඒකයි බුද්ධ දර්ශනය කියන්නේ. එතන භව නිරෝධයයි ඒක නිසා මම මෙතන බුද්ධ කියන්නේ ශුන්‍ය මේ බුද්ධ බුද්ධ ස්වභාවය ඇවිල්ලා ශුන්‍ය ස්වභාවය නෙමෙයි. ශුන්‍යතාවයේ තුල කෙනෙක් ඉන්නවා. වේදේ තුලත් ඉන්නවා කෙනෙක්. කෙනා ශුන්‍ය වෙලා කියලා හිතාගෙන ඉන්නේ. භාවනා කරනකොට. අනිත් හැම ආගමකම කෙනෙක් ඉන්නවා. ඒ කෙනා ශුන්‍ය වෙලා නමුත් බෞද්ධ කියන්නේ එතන බුද්ධ කියන්නේ අර භවය කියන්නේ මේ ඔක්කොම භවයක්නේ දෙයක් කියනවා කියන දෙයක් නැති බව දකින්න තැන. දෙයක් නැති බව දකින්න තැන බෞද්ධයි, භව බුද්ධයි. භවේ නැති කළා. භවේ නැති කරාම ශුන්‍යක් වෙනවා. ඒ තුල දෙය කෙනා නැතුනොත් විතරයි. කෙනා නැතුනොත් විතරයි බුද්ධ වෙන්නේ. ඒක ලෝකෙට මුලින්ම අවබෝධ කරගෙන දේශනා කරපු නිසා අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ නම තිබ්බට ඒ බුදුන් වහන්සේ ඒ කියන්නේ බුදුන් වහන්සේක දේශනා නොකලත් ඒ බුද්ධ ස්වභාවයේ සෑම සිතකම පවතින එක. ඒක බුදුන් වහන්සේම දේශනා කරනවා. මහණෙනි මේවා අවබෝධ නොකළා නම් මම ඒක ප්‍රකාශ කරන්නෙත් නෑ කියනවා බුද්ධ කියලා. මොකද බුදුන් වහන්සේ උපදින කලොත් මම බුද්ධ මම බුද්ධ කියලා කියන හිටපු අය හිටියා. නමුත් ඒ අය කේනා බුද්ධ වෙලා හිටියේ. කෙනා නැති වෙන තැන බුද්ධ භව බුදුන් වහන්සේ ලෝකෙට පෙන්නේ. ඒක තමයි පරම සත්‍ය වෙන්නේ. ඒක නිසාම තමයි අර බුද්ධත්වයේ ලබලා වනාන්තරයෙන් අර ගාශීෂේ බෝධිමූලයේ බුද්ධත්වයේ ලබලා එළියට එනකොට උපක හම්බ වෙනවනේ මගදී. අතර බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවා කියලා ඒ අලුයම ඒ ඒ මැදියම අලුයම ඒ ශුන්‍යම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සිත තුලින් දැකලා, සිත්ෙක් ලෝක ධාතු වූ සිත් තුලින් දැකලා මිදුණා කියනකොට මේ ඔක්කොම ටික තියෙනවා මේ කතාව ඇතුලේ. ත්‍රිලෝකනාථ සම්මා සම්බුද්ධ කියනකොට. හැබැයි එතනදී පරයන්කේ වුණේ ඒක නිසා තමයි සස්සතිය බුදුන් වහන්සේ මාස දෙකක් තිස්සේ මේක ප්‍රායෝගික වෙනවා හතර ඉරියව්වෙම. මම පටිච්ච සම්පදායෙන් මෙනෙහි කරේ සිත හැදෙන හැටි දැක්කේ. සිත හැදෙන හැටි බලලා සිතෙන් සිතේ මායාව දැකලා සිතින් මිදුන එකයි සිද්ධ වුනේ. එතනයි බුද්ධ කියන්නේ. ඒතකොට සිත හැදෙන හැටි දැක්කේ දැන් පස්වක තවුසුගාව, ගුරුවරුගාව ඒ දැන් එතන සමත සමාධියේ හිටියට එන එන සිතට එන අරමුණු යටපත් කරගෙන හිටියට එතන කෙනා හිටියා. කෙනා ඉන්නකන් දුකෙන් මිදීමක් නැති බව දැක්කා. ඒක නිසා බුදුන් වහන්සේ දැක්කා කෙනා ඉන්නකන් දුකින් මිදීම නැහැ කියන්නේ දැන් මේ මේ හිත තමයි කෙනා කියලා පෙන්නන්නේ. එහෙමනම් හිතට හැදෙන හැටි දැක්කොත් ඇත්තටම මේක සත්‍ය හොයාගන්න පුළුවන් කියලා බුදුන් වහන්සේට අවබෝධ වුණා. ඒක නිසා තමයි පටිච්චසමුපාදයේ බුදුන් වහන්සේ මෙනෙහි කරන්නේ. පටිච්චසමුපාද concept එක ඊට කලින් බුදුන් වහන්සේ ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඒ යුගයේ තිබිච්ච එකක්. ඒ යුගයේ එක එක ඍෂිවරු අපිට ඒක අහන්න ලැබෙනවා. එක එක දාර්ශනික ඒ ජෛන දාර්ශනික දේවල් එක්කලා ගලපලා බලනකොට ඒක එහෙම දෙයක් ගැන කතා කර කර තිබිලා තියෙනවා. නමුත් පටිච්චසමුප්පාදේ ඒ විදිහට ඒ විදිහට ඉදිරිපත් කරේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ තමයි ඒක පෙන්වුවේ මෙතන සම්පූර්ණ භව නිරෝධයක් පෙන්වුවේ. බුදුන් වහන්සේ කෙලිම කෙනා නැති වෙන බව සිත හැදලා සිතේ සත්‍ය දැක්කම ඒ සිතේ හරයක් නැති බව සිත කියලා දෙයක් නැති බව ලෝකෙට එලි කරේ බුදුන් ඒ ඒක තමයි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං කියන තැනින් පෙන්වන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ වෙන්නේ න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසංගත න විඥානං ආයතන න අතිඥායතන න ආකාසංඥායතන න නසන නසඤ්ඤායත නායල් ලෝකෝ න පරලෝකෝ මෙලොවක් නෑ පරලොවක් නෑ න නායල් ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යෝ අදිරු කියලා දෙයක් නෑ න උබෝ චන්දිම සූර්යෝ න ගති න ගති න ත්‍රිති න ජති න උප්පති න අපරිත න අපවත්ත න අනාරම්මණං කියලා බුදුන් වහන්සේ මේ සම්පූර්ණයෙන්ම මේ අනිත් පැත්තට පෙන්නනවා කිසිම දෙයක් නැහැ මහණෙනි. සේරම සිතකම වෙන මායාවක් කියන්නේ. ඒ මාරූප මංච විඥාන කියන එක එතරයි ගැප් වෙන. මොකද විඥාණයම තමයි සිත කියන්නේ. ඒසි විඥානේ මායාව දැකීම තුළ සත්‍ය දැකීම තුළයි ඒ ඇත්තටම අවිද්‍යාව ප්‍රහීන කියන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. ඒකයි විද්‍යාලෝකය කියන්නේ සත්‍ය දැකීම. මේ ධර්මයේ සම්පින්ඩණය කළා දේ ඉදිරිපත් කරන්නේ පරයාය පැත්තෙන් ඕනම විදිහකට පැහැදිලි කිරීමක් කියනවා. දැනට ඒ කෙනාගේ හැටියට පැහැදිලි කරගෙන යනවා. ඉදිරියේදී ඒ දාර්ශනිකව ඒ විදිහටම කවුරු හරි කෙනෙක් ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් ඒ විදිහටම සාකච්ඡාවකට එනවනම් ඒ විදිහටම පැහැදිලි කරනවා. සූත්‍රය ඒ විදිහටම අරගෙන පැහැදිලි කරන බුදුන් වහන්සේ පෙන්වන්නේ දෙයමයි කියන්නේ. ඒ කියන්නේ අපිට එහෙම හදලා දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ, බොරුවක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සිතුවිලි වලින් කවදාවත් නිවන් දකින්න බෑ. සිතුවිලි හිතලා හිතලා කවදාවත් කාටවත් නිවන් මාර්ගක් හම්බ වෙන්නේ නැහැ. කොච්චර හිතුවත් වැඩක් නැහැ. මේකට වෙනින් පාත් එකක් තියෙනවා. ඒක ඥායස් අධිගමයි. නිබ්බාන සත්‍ය ක්‍රියා කියන පාත් එක. එතනට එන්නවා. ඥානය අවදි වෙනකන් සිතුවිලි වලින් නිවන් දකින්නේ නැහැ ඒක නිසා තමයි අපි ගොඩක් අයට ඥානය අවදි කරගන්න ඕනි කරන ඒ සිහිය අවදි කරගෙන පෙන්නන්න. අවදි කරන් තමයි අපි ගොඩක් දේශනා කරන්නේ. ගොඩක් සාකච්ඡාවලදී අපි උත්සාහ කරනවා කෙනා කෙනාව මේ තුන් කාලේ මිදුණු තුන් කාලෙම බොරුවක් වුණු ඔය අවදියට ගන්න. ඒ අතීතය ගැන හිතුවත් මේ මොහොතේ එහෙම නෙයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ. නේද මේ මොහොතේනේ අපි හිතන්නේ හැබැයි මේ මොහොතේ තියෙන දේ ඇත්තනේ මේන් පොසිටිව් දෙයක් පාන් වෙලා නැහැ. කිසිත් නැහැනේ. ඒක තුන් කාලෙම බොරුවක් වෙනවනේ. ඒක මේක අකාලික ධර්මයක් සාන්දිටික වෙන්නේ කාටවත් කියන්න බෑ ලුණු වගේ දැනෙන එකක් විතරයි. දැනෙන්නේ ඥානෙටයි. ඥානෙ කියන්නේ සිතුවිලි නෙමෙයි. ඥානෙ කියන්නේ සිතුවිලි වල නාම රූප වලින් හැදලා තියෙන එක බොරුවක් තියෙන්නේ. හිතවිලි ඔක්කොම බොරු කරන්නේ අපිට. මවලා පෙන්නනේ ඔක්කොම බොරු. මේක දැනෙන එක විතරයි සත්‍ය තියෙන්නේ. පරම සත්‍ය ඒ හොර ඒ හරහායි ගමන යන්න ඕනේ. අවදිය කියන්නේ මේ සිද්ධි තමන්ගේ පිටින්ම මිදුණු අවදියක් වෙනවා. ස්වභාවයකට ඒ ස්වභාවයට පත් වුණා පස්සේ තමන්ව තමන්ට අයිති නැහැ. පුදුමාකාර සාන්ත සුවයක් දැනෙනවා. ඒක එක තමන් විතර කවුරු හරි බැන්නත් ඒක තමන්ට අදාළ නැති වෙනවා. ඔය අවදිය අතිශයෙන් ගහන්නේ. ඒ අවදිමත් ස්වභාවය ඇති කර ගන්නවා කියන්නේ නිවනම තමයි. එතන නිවනයි කියන්නේ. හැබැයි එතන නිවනයි කියන්නේ රාග දේශමෝ කෙලෙස් හේරන මගයි ඒ තියෙන්නේ. ඒ නිවන් දකින්න එක නිවනටපත් වෙනවා කියන එක වෙනින් දෙයක්. කාරණා දෙකක්. සත්‍ය ඥානේ සත්‍ය දැකීම ධර්ම කවේ කල්‍යාණ මිත්‍යාගේ පණිවිඩය තුළ සුතමේ ඥානය තුළ ලැබෙනවා. හැබැයි ඥානය නම් ඒක දැනෙන්නත් ඕනේ. අනේකනට කෘෂ්ණ ඥානෙ බුදුන් වහන්සේ කරන්න දෙයක්. ඒ කෘත්‍ය ඥානෙ තමයි සිතට එන අරමුණ තමයි සිත කියන්නේ. ඒ අරමුණ අපි රැවටිලා ඉන්නේ බාහිර ඇත්ත කරගෙන හැමතැනම එක්ක කෙනෙක් එක්ක දෙයක්. හැබැයි එහෙම දෙයක් නැහැ කෙනෙක් නැහැ කියන තැන පරිවර්තනය තමයි පටිසෝධි. ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකීම. එයයි සංදේව දේව දැකීම. ස්කන්ධය කියන්නේ ස්කන්ධය තමයි අර ශබ්ද වර්ණ ගැට ගැහෙන concept එක තමයි ස්කන්ධය කියන්නේ. වේදනා සංඥා සංකාර දෙක එකයි. ස්කන්ධය. ස්කන්ධයෙන් තමයි අපි දෙයක් උපාදාන ස්කන්ධ කියලා භාවිත කරන්නේ ඒකමයි හැසිරීම හදාගන්න සංඛාර. සංඛාර කියන්නේ අර අපි શબ્දයක් තියෙන මෙතන වෙන විතර කතාවක් නැහැ. શબ્දයක් මේ හැඩතලයක් තියෙන શબ્ද. ඔබතුමීට දැන් කෝල් එකක් දීලා අම්මා කිව්වා අම්මාගේ රූපම වෙනවනේ. එහෙමයි. ඔබතුමීගේ යාළුවෙකුට කිව්වොත් නැවෙන්නේ එයාගේ අම්මා කිව්වොත් නේද? එහෙමයි. අපි මේක අනන්ත අප්‍රමාණ. ඒ කියන්නේ මේ වෙනකොට විශාල විදිහට මේක ගැන සාකච්ඡා කරනවා. මේ ධර්මයේ මේ මේ මේ මේ ආකාරයෙන්ම පැහැදිලි කරනවා. ඒකට හේතුව මේ එකම දේ එතකොට හොඳට හොඳට අනිත් අයට යනවා. ගන්නවා මේ මේක තමයි මේ කියන්නේ කියන්නේ. දැන් එක එක ඒවා කිව්වොත් එහෙම මේක ගලප ගන්න ප්‍රශ්නේ. එතකොට දන්න හැමෝට මේ විශාල ගොඩක් නෑ මේ ධර්මයේ කියන්නේ. ඒ වචන දෙකෙන් අර ධාර්මිකයට කිව්වාගේ හේතයි. දිත්තේ දිත්තමත්සං ජාතිය කිව්වත් ඇති. දිත්තේ දිත්තමත්සං සුතේ සුතමත්සං මුතේ මුතමත්සං විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං කියනවා ඔක්කොම කියලා ඉවරයි. මේ මුළු ධහමම තියෙනවා. ඒකට හේතුව දැන් මේ දිත්තේ කියන්නේ වර්ණයනේ. ඒකට ශබ්දේ එකතු වුණොත් තමයි පටිච්ච සමුප්පාදයක් තියෙන්නේ. එහෙම එකතු වුණ නැත්නම් ශබ්දේ ශබ්දයක් විතරයි. සුතේ සුතමත්තා. ශබ්දේ තුල දෙයක් නැහැ කෙනෙක් නැහැ. ඇහෙනවනේ? එහෙම. එහෙම නැත්නම් දැකීම නිකන් චිත්‍රයක් වගේ. හරියට පින්තූරයක් වගේ. ඒකේ ඒකේ ශබ්දයක් තිබ්බොත් විතරයි දෙයක් තියෙන්නේ. ශබ්දයක් නැත්නම් පින්තූරයක් විතරයි. එහෙම නේ? එහෙම. දැන් අපි ටීවී එකේ ස්පීකර් ටික ඔෆ් කරලා වොලියුම් අඩු කරලා ඔෆ් කරලා බලන් ඉන්නකොට අපිටම එපා වෙනවා. දැන් දෙන්නේ පුටුව පුටුවක් දෙක පුටු දෙකක් තියාගෙන දැන් ඔය අපි දෙවණිනෙම දැන් ගොඩක් අය බලන එකන්නේ. අපේ ළමයි බලනවානේ. එතකොට මේ දෙවණිනෙම බලාගෙන ඉනකොට ගොඩක් වෙලාවට අපි දකින්නේ ලොකු සෝෆා එක දෙපැත්තට වාඩි වෙලා කතා කරලා. එහෙමනේ. එහෙමනේ. පැය භාගයක් බලන් හිටියොත් සත්‍ය අඩු කරලා මොකක්වත් තේරෙන්නේ නැහැ දෙන්න පුටු දෙකේ වාඩිලා ඉන්නවා විතරයි පේන්නේ. පින්තූරයක් විතරයි. ඕකට શબ્දයක් අවශ්‍යයි. කතාවක් හැදෙන්න නම් શબ્දයක් කතාව හැදෙන්නේ එළියේ නෙමෙයි තමන්ගේම හිතේ. එහෙමනේ. ටීවී එක බලාගෙන අපි හදන්නේ ඒක. අපේ හිතේ කතාව ටීවී එකේ නැවුනේ, පේන්නේ. ටීවී එකේ හොඳයි නැහැ, නරකයි නැහැ, ඒක බාස් පිටිකේ. මේකෙන් තේරෙනවා අපි අස්ස ලෝකෙත් ඒ වගේ. අපි හිත ඇතුළට කාටවත් යන්න බෑ. හිත ඇතුළේ කවුරුත් නැහැ. අපි හිතන් ඉන්නේ කස්. හිතන් ඉන්නවා කියන්නේ શબ્දයක් පාගමු. શબ્දෙට හැඩතල එකතු වෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නෙකුත් නැහැ. වර්ණයක් එකතු වෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නෙකුත් නැහැ. එමනම් ලෝකයක් නැහැ. විනීය ලෝකය කියන තැනට ලෝකෙම් මිදෙන. එහෙම නේ? ස්වාමීන් වහන්සේ එතන චුට්ටක් ශබ්දයට හැදතලයක් නැති වුණොත් එතන දෙයක් නැහැ කියන්නේ ශබ්දයට හැදතල ඔව් අහන් ප්‍රශ්න මහන් ප්‍රශ්න අහන් කොහොමද මේ ප්‍රශ්න අහන් හරියටම අහන් ශබ්දයක් ශබ්දයක් තිබ්බොත් එහෙම ශබ්දෙට හැඩතලයක් ඇති වුණත් වචනයක් විදිහට ලේබල් එකක් විදිහට ශබ්දයක් තිබ්බොත් ඉන වොයිස් කියලා කිව්වට ඒක තිබ්බොත් එතන concept එකක් තියෙනවා අදහසක් තියෙනවා ඒ ඔබතුමී එක ශබ්දෙට මේ රූප තියෙන නිසා ශබ්දෙට රූප තියෙනවා දැන් ඔබතුමී ආයන්න කිව්වොත් ආයන්න රූපයක් නැද්ද ආයන්න රූපයක් අයන්න කියලා රූපයක් තියෙනවානේ ඔය බෝඩ් එකේ ලියලා පෙන්නන්නේ ඒ රූපෙනේ පොඩි කාලේ ගැට ගැහුවානේ අයන්න කියලා දැන් මෙතන දුද්දෙක් ආවොත් අයන්න කොට දන්නවද දැන් ඔබ කියන කන්සෙප්ට් එක දුද්දෙකුට දාලා බලන්න මොකුත් තියෙද කියලා රූපයක් එයාට රූප නැති නිසා එයාට නෑ මොකුත් අදහසක් සිංහල භාෂාව දාලා තිබ්බා ඔබතුමිය සිංහල භාෂාව කියන්නේ ඔය ඔය සබ්ජෙක්ට් රූප දාගෙන ඉන්නේ. රටේනවනේ. මේක හිත ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මේක කොහෙවත් නෑ ඇඟ ඇතුලේ. මේක තියෙන ශක්තිය ඇතුලේ. ඒක පෙන්වන්න තමයි අර හීන ගැන කිව්වේ. ආ ශක්තිය ඇතුලේ ඒක අන්තරයේ තියෙන අන්තරීක්ෂය. අන්තරය කියන්නේ අන්තරීක්ෂය කියන්නේ දැන් පිළිය ආලෝකයක් තියෙනකොට නේ පේන්නේ. එහෙමයි. දැන් එළිය ආලෝකයක් නැත්නම් අපිට අන්ධකාරය පේන්නේ නැහැ. එහෙනම් මේ චක්කු විඥාන සිත කියන මේ ඇස කියන එක මම දැන් මරුණ කෙනාටත් ඇහක් කියනවනේ පේන්නේ නැහැනේ. දැන් එතකොට මෙතනදී මේ ඇහැ ඇහැට නෙමෙයිනේ පේන්නේ. නෑ. එහෙනම් මරණාටත් පේන්න ඕනද? ආ. පේනවා නෙමෙයි මෙතන ෂොක් එකක් එනවා. කරන්ට් එකක් උපදිනවා. ඒකට හේතුව මේ ආලෝකෙට මෙතන කේශනාලිකාව ඔස්සේ එන්න ඕනි මේ චක්කු ප්‍රාසාදෙට. ඒ කියන්නේ මේ ඇහැ කේශනාලිකාව ඔස්සේ එන්න ඕනි දිලිසෙන පෘෂ්ඨයක් හැදෙන්න ඕනි. ඒකයි ප්‍රසාදයක් හැදෙනවා. ඒකයි කම්මචිත්ත ඍතු ආහාර කියලා පෙන්නන්නේ. ප්‍රසාද රූපේ හැදෙන්නේ අර රසදිය වගේ එන්න ඕනේ ස්ටේජ්. ඇහෙනවද? අන්නේ රසදිය වැක්කරනවා වගේ අර අර ඉදුරුව උඩට ඒ කණ්ණාඩිය වගේ ඔපවට්ටම් වෙන්න තමයි ප්‍රසාදේ කියන්නේ. ඒක එන්නේ නැහැ මරුණා. මරුණාම ලේ ගමන් කරන්නේ වාතේ එන්නෙත් නැහැ. අර අරක එන්නේ නැහැ. ඔපවට්ටම් වෙන්නේ නැහැ. පණේ නැහැ. අපි කියන්නේ ඒ විදිහටනේ. දැන් තේරෙනවා. ඒ කියන්නේ ආලෝකයක් නැතුව පේන්නේ නැහැ කියන්නේ දැන් හිත ඇතුලේ නම් දැන් මේ ඇඟ ඇතුලේ නම් තියෙන්නේ මේ පේනවත් වෙන හිත තියෙන්නේ මේ ඇතුලේ නම් අන්ධකාරය පේන්නේ නැහැ. අන්ධකාරය පේන්නේ නැහැ කියන්නේ ওই පේනවා කියන එක ආලෝකයටයි අයිති. අපේ ඇඟේ තියෙන එකක් නෙමෙයි. වැටේනවා. ඒකයි හේතුඵල ධමයක් වෙන්නේ. හේතු පටිච්ච සම්පූර්ණා කියන්නේ හේතු තියෙනකොට තියෙනවා නැතිනකොට නැතිනවා කිව්වේ ඒකයි. ඒක සම්භූත වෙනවා කිව්වේ ඒකයි. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. සම්බූත වෙනවා කියන එක කොහෙවත් ඇත්ත නැත්ත කියලා කියන්න බුදුන් වහන්සේ දැන් සිද්ධාර්ථ තාපසතුමා විදියට සිද්ධාර්ථ එහෙම නැත්නම් අපි ගත්තොත් මේ කියන්නේ නිගණ්ඨ ධර්මනේ නිගණ්ඨ ධර්මයේ තුන අන්ත දෙකක් තියෙනවා නිගණ්ඨව කියවන ධර්මයක් ඒක තුල එක්ක මරණට පස්සේ ඉන්නවා එක්ක නැහැ මේ දැන් බුදුන් වහන්සේ දැනුත් හැමතිස්සෙම ඒව පනවන්නේ. දැන් නිගණ්ඨ ධර්මය අනුව හැමතිස්සෙම එක්ක ඇත නැත. එක්ක පොත තියෙනවා එක්ක නැහැ. දන්ත ධර්ම යනවා. එක කෙනෙක් ඉන්නව නැහැ. බුදුන් වහන්සේගේ ධර්මය සම්මුත කියන වචනේ තියෙන්නේ. එහෙම දෙයක් නැහැ. ඇත නැත කියන අන්තයේ තියෙන භාෂාවේ. ඒක බුදුන් වහන්සේ බොරුවක් කියලා කියන්නේ. කිසිම දෙයක් ඇත කියන්න බෑ. බුද්ධ ධර්මයේ කියන්නේ ඇත කියලා එකක් නැතිකම. කිසිම දෙයක් අත කියන්න බෑ. මෙතන මෙහෙතියා පුටුවා මුකුත් ඒ නම් ටික ඔක්කොම මකලා ලෝකෙ දිහා බලන්න. එළිය. වටේ පේන එක ඔක්කොටම නමක් තියෙනවනේ, શબ્දයක් තියෙනවනේ. ඒව ටික මකලා බලන්න එළිය. එතකොට තියෙන්නේ මේ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්ම. ඉස් බැල්මකින් ලෝකෙ දිහා බලන කිව්වේ. පැහැදිලි. ධර්මය කියන්නේ දෙයක් නැති බව. ඉදප්පච්චතාව. ඒත් අපි කියන්නේ පටිච්චසමුපාද ධම්මික ධම්මං කියලා ඒත් ඒකම තමයි. හේතුඵල ධම මේ ඇතිකල්ලි මේ අවිද්‍යාව පත්‍ය සංකාර. සංකාර පත්‍ය අවිද්‍යාව දෙපැත්තට. සංකාර කියන්නේ ඒක අවිද්‍යාව තුලයි තියෙන්නේ. ඒ කියන්නේ මේක දැනගන්නවනේ විද්‍යාව කියන්නේ දැනගත්ත කෙනාට ආයි සංකාරයක් නැහැ. සබ්බේ සංකාරා අනිත්‍යා. මේක දන්නේ නැති එක්කෙනා අවිද්‍යාවෙන් මිත්‍යා දෘෂ්ටි එයා තමයි දවසාර කොහේ හරි කල්ලක සකස් වෙන ශක්තිය ගතනද. පේනවනේ. තේරෙනවනේ දහම. යන්තම් දැන් ඔබතුමිය ඉන්න විෂයත් එක්කලා මේක දැනෙන්න ඕනේ. හැබැයි ඔබතුමිය අන්තගාමී වෙලා හිටියොත් විදේ තුළ යම් යම් කාරණා වලට දෘෂ්ටි වල බැසගෙන හිටියොත් ඒක අල්ලන්න බෑ. බොහොම නිදහසේ ඉස්කෝලයක් හදා ගන්න ඕනේ. දැන් ඔබතුමිය ඉගෙන ගන්නවා කියන්නේ ඉස්කෝලේ එක එකව ලියනවනේ. මකර කියලා කරගෙන ඔක්කොම මකන්න ඕනේ. ඇත්ත දැනගන්න ඕනේ. අය ලියපුවා බොරුනේ. එහෙමයි එහෙමයි. එහෙම වුණොත් පුළුවන්. අර සුනාසේ කිව්වා යට කිය දවස් අපේ සුනා සුදු දෙනිකඩක්. නේද? ඒ කියන්නේ ඉපදෙනකොට ප්‍රභාස්වර චිත්තම්. එහෙමයි. මුකුත් ලියලා නැහැනේ. නැහැ. දන්නේ. ආ දැන් අන්තිමට වෙන්නේ ඔක්කොම ඔක්කොම ආයි ප්‍රභාස්වර චිත්තම් තමයි. හැබැයි ඒ කියන්නේ සේරම දේවල් අපි ඊට පස්සේ අමතක වෙලා නැහැ. පේන්නේ නැතුව නෙමෙයි පේනවා. ඇහෙන්නේ නැතුව නෙමෙයි ඇහෙනවා. අන්ධ වෙලා නැහැ. පිටි වෙලා නැහැ. නමුත් ඒක ඒ සේරම අවබෝධයෙන් මිදිලා ඉන්නවා. මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ නෙළුම්කොලේ දියබිඳ නොගැටි නොඇලී පිරිනාසේ රහතන් වහන්සේ තම නැවතත් ඒ ලෞකික භූමිය තුළ නොගැටි නොඇලී වාසය කරනවා. සියල්ල අවබෝධයෙන් වාසය කරන්නේ. සංකේතේ නිපිදායි කිව්වේ අවබෝධයෙන් පිළිලා. දැන් පැහැදිලි. දැන් පැහැදිලි. පැහැදිලි. දැන් මොකද හිතෙන්නේ? මෙච්චර කල් කොහෙද ඉතින් කියලා හිතෙනවද? පහදා පෙන්නේ ඒකට තමයි චැලෙන්ජ් වෙන්නේ මොනවද කරේ කියලා හිතනවා ඒකනේ මොනවද අපේ මේ අන්දෙක් වගේ හරියට ලින් මැඩිය වගේ මේ මැඩිය වගේ ලිදේ කෙලියට ඇවිල්ලක් නෑ වගේ බලන්න මේ කුකුල් පැටියා බිත්තර කට්ටිය ඇතුළට ගෙන වෙලා ඉන්නවා වගේ අඩාගෙන එළියට ආවා වගේ මේක එනකොට මේ ඔක්කොම දාගෙන හිටපු අර තේරම මායින් අරම මේවා ගැලවිලා යනවනේ. අදිනව කරපු විභාගිකුත් නැහනේ. ඒක ස්වාමීන් වහන්සේ මේක වැරද මේ කියලා හිතනවා. මායාවෙන් ඔන්නික. දැන් ඔබ තේර හොඳට මනෝවෛද්‍ය මම මනෝ චිකිත්සාව කරතේ. හැබැයි නියමම මනෝ චිකිත්සාව කරේ අතන අපි බුදුන් වහන්සේට මේ ධර්මයේ තුල අපේ සූත්‍රත් වෙන්න දැන් බුදුන් වහන්සේට කියන්නේ අතරම මේ අර වෛද්‍යවරයෙක් විදිහට තමයි පෙන්නන්නේ. ඒ කියන්නේ භවයේ මේ හිතට නොදැනී, ඒ කියන්නේ හිත තලන්නේ නැතුව අර තලන්නේ නැතුවම භවය නිරුද්ධ කළා දානවා. භවය නැති කළා දානවා. බුදුන් වහන්සේ ආයි ඉපදෙන්නේ නැහනේ. මේ අවබෝධ වුණාට පස්සේ දික්කින්ච අනුපගම්ම සීලවා දස්ස නේන සම්පන්නෝ ආමේ සුවිනීය හේදා නැහිජාදු අපුතිය පොඩ කියන්නේ ඒක. සම්මා දික්කිය කියන්නේ මේ සත්‍ය දකින්නේ. දැන් බාහිර දෙයක් කියනවා කියලා දකින්න නැත්නම් බාහිර දෙයක් නැති බව අපි හිතනවා කියලා නම් හිතෙත් දෙයක් නැත්නම් පොත කියලා බාහිර දෙයක් නැහැ හිතෙත් දෙයක් නැහැ ඊට පස්සේ ඒ ඒ බුද්ධ ස්වභාවයෙන් අවදි වෙන්නේ එතරම් මොහොත කියලා පෙන්නන්නේ හැබැයි එතන දැන් තාමත් අපි අර බුරුදු ටික තියෙනවානේ අපි අනුසෝතය තුල ගැට ගහපු ටික තියෙනවානේ ඒ උපාදාන ගොඩවල් ටික තියෙනවානේ අල්ලගත්ත ටික මේ අම්මා මේ දරුවා මේ ගෙවල් මේ ඔක්කොම දැන් ඒව ටික නැති වෙලා නැහැනේ එතකොට අනිත් හිත ඇතුලේ තියෙනවානේ දැන් තියෙන බවට දැනෙන එකක් අන්න ඒක දිය වෙලා යන එක තමයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ. මේක ඔබතුමියට තියෙනවද මේ වචන එහෙම දන්නේ නැති නිසා උද්‍යප ඥානය ගැන දන්නවද? මම අහලා තියෙන උදාවීන වැවීම හිතේ ඒ උදාවීන වැවීම නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ බාහිර පොත තියෙන එක උදේ. සත්‍ය දකින්නවානේ සත්‍ය දැක්කම පොත හම්බ වෙන්නේ නැහැ ඒක වයඥාන. ඒ උදේ වැඥානේ උදේ වැඥානේ කියන්නේ ඒක Tamanටම දැනෙන අභ්‍යන්තරේ. ඒකයි වාඥාන කියලා වෙනම පෙන්නවා. ආයි බයතුපත්ඨා ඥානෙ තමයි බුදුමිත්‍රිට දැන් බය වුණා කියන්නේ. ඒ තමයි බයතුපත්ඨා ඥානෙ. බුදුන් වහන්සේ සොයනම දස ඥානවල පෙන්වලා තියෙනවා. ආදීන දැන් මුඤ්ඤුත කම්මිසාර ඥානෙ කියන්නේ දැන් මේක ඇහුණාම දැන් ඔබතුමිය මේක ඇත්තටම මිදෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ. තවත් මේ ලෝකේ බොරුවට අල්ලගන්න නෙමෙයි නේ. <laughs> මගේ කිසි මඩහසක් නැහැ මම දැකලා තියෙනවා පින්ද වෙන විදිවිල්ල. ඒක තමයි දැන් දැන් එතකොට මුඤ්ඤුත් කම්මිතා ඥානය තමයි ඊට පස්සේ ලෝකයෙන් දැන් පිටින් මිදෙන්න ඕනි කියන ඒ ඥානය දැනෙනවා අභ්‍යන්තරයට එනවා දැනෙ දැනෙන ගැතිය මිදෙන්න ඕනි කියන එකක් එනවා ඒක තමයි ඥානය මුඤ්ඤුත් කම්මිතා ඥානය ආචිරණ ප්‍රශ්න ඥානය කියන්නේ දැන් මේ ඔක්කොම පේනවා මේ මිනිස්සු විදවටවා ඔබතුමිය කිව්වා වගේ මේ ඔක්කොම පේනවා මානසිකව අසහනෙ දිවිලා නේද මිනිස්සු සියදී කතා ගන්න අපමණ මේ සමායම් ඕ බලන්න කෑලි කෑලි කපලා ඔය අතහන එන්නේ දාන්නේ මිනිස්සු බෑග් කරන්න පුළුවන්ද කියලා හිතනවා මේක ආවොත් උනා තමන්ගේ ඉතර අනිත් පැත්තට හරනවා නේ හිතා ගන්න බෑ බාහිර මොකුත් සම්පු වෙන්නේ අයි තමන්ගේ හිතේ තියෙන හිතේ කරන්න කරන්න කරන්නේ ඒතර හිතේනේ තියෙන්නේ නේ එහෙමයි ඒකනේ වල්ලකට ඒ කිසිම තේරුම් ගන්න කනේ සබ්බ සංකාර සමත කියන්නේ මේ තේරු කිසිම සමතේ සංකාර ඒක අනිත්‍යවත සංඛාරකය. අනිත්‍යව සංඛාරකේ සංඛාරකයන් සිටුවි. ඒ සිටුවිලි මෙතන මේ සත්‍ය දැක්කාම මේ සත්‍ය දැක්කාම සියලු සිටුවි සමතේ. අනිත්‍යවත සංඛාර උපාදවය ධම්මින උපජීවිතන් නිලයන් තේසම් සමුතු. සාන්ත සුවේටපත් වෙනවා කියනවා මේ උපාදවය ධම්මින ඇති වෙනවා මේ මේ මේ මේ අවිද්‍යාව තුළ විද්‍යාව තුළ මේක නැති වෙන ස්වභාවය. එතන එතන මේ සිත අටගෙන නිරුද්ධ වෙනවා. පවතින සිතකුත් නැහැ කියලා දකිනවා. එතන එතන මේ මේෂනේ විතරයිද? එහෙමයි මේෂනේ විතරයි. ඔව් දැන් දැන් මරණ කියන්නේ සිතුවිල්ලක්නේ. සම්මුතියට. එහෙමයි. එක දිගට ඉන්න කෙනෙක් නැහැනේ. දැන් එතකොට මේෂනේ විතරයි. එතකොට බලන්නකෝ මේක මරණයක්වත් වෙන්නේ නැහැ. දැන් ඔබතුමිය මේ ඔබතුමිය මේ මොහොතේ කෝල් කරත් එකයිනේ හෙට කෝල් කරත් එකයිනේ. ඒත් මේ මොහොතේ විතරයි කෝල් කරන්නේ හෙට ගත්තා. කාලයක් නැහැ ස්වාමීනි. ඒක තමයි කාලයක් දැන් එතකොට මේ මොහොතේ මරණත් එක. දැන් කොයි මොහොතේ තේ මොහොතේ ඉස්සරහනේ මරණ මොහොත. එහෙමයි. ඔක්කොම බලන්න පුදුම තැනකට එන්නේ. දැන් මේ මොහොතේ මොනවා හරි හේතුවක් තියනවා නම් යන්න Tamanටම සිහි වෙනවා කොයි මොහොතෙත් එකයි නේද කියන්නේ. දුකක් එන්නේ හිතා ගන්න අමාරුයි. හිතා ගන්න අමාරුයි. ඔබතුමීට heart නෑනේ heart attack එකම නෑනේ. මට එහෙම නැහැ මොකද මට කාලය ට්‍රයි කාලය මේක කාලය කියලා මට උපුණා මගේ patients ලත් එක PTSD අතීතයේදී වෙච්ච එකක් මේ මොහොතේදී ඒක ඒ විදිහටම ජීවත් වෙලා ඇත්තටම ඇත්තටම ඔබතුමිය දැන් බෞද්ධ මේ බෞද්ධ වෙන්නේ මේක අවබෝධ වුණාම මේ මේක මේ මේක වෙන මෙහෙම අනිත්‍යකම් වගේ එකක් නෙමෙයි මේක අවබෝධ වීමයි බෞද්ධ කියන්නේ ඔබතුමිය දැන් කවුරු ඔබතුමිය කියන්න ඕනෙත් නැහැ ඔබතුමිය දැන් බෞද්ධ වෙලා ඉවරයි මේක අවබෝධ වුණු කෙනෙක් බෞද්ධ නෙමෙයි කියලා කිව්වොත් ඒක විහිළුවක්. ඇයි භවයක් නැහැ නේ ඔබතුමීට ලෝකෙ කොහෙවත් ඇත්ත දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කාන්තේන් නැහැ. ඔබතුමී කියන්න ගියත් හරියන්නේ නැහැ කියත හැකි ඒක සම්මුතිය තුළ කාට හරි නිකන් ඒක නිකන් වචනයක් විතරයි සත්‍යයි. අධ්‍යාත්මයෙන් ඔය වෙන්නේ භව ඔබතුමේ භව නිරෝධයක් දකින්න. එහෙමනේ. දැන් ඔබතුමා දිවි ලෝකයක දිවි ලෝකයක උපදින්න හිතනවද? නෑ ස්වාමීන් ආගමකට අයිති තියෙන ඇත්තට ඔක්කොම ආගම්වල තියෙන ඕකනේ දැන් අද බුද්ධාගම කියලා හදාගෙන තියෙන එකේ තියෙන ඕකනේ මේකේ ඒක හින්ද වෙන්නේ තමයි සමහර කලාට ඒ බුද්ධාගම වචනට පාවිච්චි කරන්න ඇත්තේ හැබැයි ඇත්තටම එන්නක ඔබස්මිය සැබෑම මේ ධර්මය අවබෝධ කරගන්න නේද? සම්මා දිට්ඨියට ආපදෙන කියනවා නේද? දස්සනේන සම්පන්නෝ. ඇත්තට බුදුනාහස ඒක දේශනා කරනවා නැවත ගර්භයක උපදින්නේ නැහැ. පහළ ලෝකයක සකස් වෙන්නේ දැන් ඇත්තටම ඔබතුමියගේ යම් කිසි අර ඇලෙන ගැටෙන දෙයක් බාහිරට තිබුණා නම් ඒක ටික ටික දිය වෙන්නේ මේ අවබෝධයෙන් පස්සේ. වැටහෙනවනේ. මේ අවබෝධයෙන් පස්සේ ඔබතුමියගේ ඒක ඔබතුමියගෙම ඕනකම මතයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමියගෙම චන්දන් ජනේති කියන වායමති විරියන් ආරහති නැත්නම් පග්ගඤ්ඤාච පජාති කියන ඒ ගමන තුලයි තියෙන්නේ. සතර සම්මා ප්‍රධාන වීර්ය තුලයි තියෙන්නේ. තේරෙනව නේද? ඔබතුමිය මේ ලෝකේ අත්ත කරගන්න නැතුව දකින්නේ කොච්චරද ඒ තරමට ඔබතුමිය ලෝකෙන් මිදෙන්නේ. සත්‍යයට එනවා. වැටෙනනේ ලෝකෙට රැවටෙන්නේ කොච්චරද ඒ තරම්ම ලෝකෙට බැස ගන්නවා. ඒ අනුවයි ඔබතුමියගේ ජීවන තියෙන්නේ. හැබැයි මේ මේ දහම අහන හැමෝම සුපති පරායන වෙනවා. මේ අපි දේශනා කරන මේ කාරණා අති අපි ඇත්තටම අති උතුම් කාරණාවක්. දකා දැන් පොඩ ගොඩක් අයට මේක මෙච්චර සරලව දකින්න හැකියාවක් ලැබිලා නැහැ. සමහර අය රූපෙලිලා ඉන්නවා සමහර අය නාමෙලිලා ඉන්නවා සමහර අය විශාරද වගේ පොත් අරගෙන අභිධර්මයේ අරගෙන රූපකාණ්ඩ 28 අරගෙන සුද්ධ කර කර බලනවා අවුරුදු 100ක් ගියත් සමහර විට ඒ විදිහට බැලුවොත් නම් මේක වනම් වැටහෙනවද? ඔව් බුදුන් වහන්සේ නාමයේ විග්‍රහ කළා තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. දැන් ඕක අපිට පේන්නට ඇයි මේ විදිහට බලන්න බැලුවාම ඔබට තේරේ අවසානයේදී. අවසානයේදී ඔබට දැනෙයි මේ මේ දේක තමයි මොකද ශබ්දේ තොර දෙයක් අපර හම් වෙන්නේ නැහැ. ඔතන ශබ්දයක් විතරයි හම් වෙන්නේ අවසාන. අපි ඔය හැම විදියම මේක විමර්ශනය කරලා තියෙනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන එක අපිට පැහැදිලි කරන්න කිව්වොත් ඔබතුමිට එච්චරම පරයාය ගැන අවබෝධයක් තියනවා නම් පැහැදිලි කර දෙයි. මේ පැත්ත. ඒත් මේකම තමයි. නාමයේ විදිහට පැහැදිලි කරන්නේ යමක් නාමයේ නම් කරන ලද්දේද ඒ නම් කරන දේ සම්මුතියක් විදිහට ප්‍රඥප්තියක් විදිහට භාවිතා කරයිද එයට බල ගැන්වෙන්නේද එහෙතම රැවටේ මායාව තුළ කොට වේගෙන යමුද නැත්නම් ඒ තමයි නම් කරන දේ නාමයේ ගන්න සත්‍යේ. ඒකයි එතන එතන එතන වෙන වෙන අත්තරම ගොඩක් කරන එක තේරෙන්නේ නැහැ. ඔච්චර උඩට තේරෙන්නේ ඊට පස්සේ ආයෙවත් බලන සිලබස් එක. අර අර කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේ. සිලබස් එක බලලා ඔළුව අවුල් කරගෙන ඔක්කොම පටලව ගන්න. ඒක සිලබස් එක බැලුවට නෑ හොඳයි බලන එක. ඔය මහානිදාන සූත්‍රයෙන් බලන එක හොඳයි. මොකද මේ මහානිදාන සූත්‍රය තමයි නිදානේ තියෙන්නේ. මොකද එතනනේ තියෙන්නේ දැන් අවිද්‍යාව පත්‍ය සංකාර කියනකොටත් ඔක තේරෙනවා මේ සංකාරය හැදෙන හැටි තමයි මේ කතා කරන්නේ දිගට. දැන් සමහර අය හිතනවා මේක ආ ඒ සංකාරානේ ඊට පස්සේ සංකාරපත්‍ය විඥානනේ ඊට පස්සේ විඥාන පත්‍ය නාම රූපනේ. ආ ඊට පස්සේ නාම රූප පත්‍ය සලයන්නේ ඔක්කොම ඔක්කො බිම යන ගන්නයි සංගල. ඕකේ පටිච්චසමුපාදයේ අනුලෝම ප්‍රතිලෝම දෙපැත්ත බලන ආකාරය දන්න. දෙපැත්ත බලන ආකාරයට මේ සංඛාර වලින් මෙන්න සංඛාරයක් හොයන්න හොයන්න බෑ. අවිද්‍යාව පත්‍ය සංඛාර තමයි මුළු කතාවම තියෙන්නේ. ඕකම කිව්වොත් ඔබතුමීට තේරුම් ගන්න නැහැ නේ. ඔබතුමීට අවශ්‍ය කරන දේ තේරුණා නේද? දැන් ඔය ආයි කෙමිස්ට්‍රි ෆිසික්ස් ඉගෙන ගන්න යන්නේ නැහනේ. වයිසුත් ඒකල ඩිග්‍රී එකකට පස්සේ ඒක නිසා ඔක නම් ගණන් ගන්න නැහැ කිව්වා. එහෙමනේ. දැන් වැඩක් නැහැ ඉවර කියලා. දැන් මුස්ලිට වැඩේ තේරුණා. දැන් මුස්ලිය දන්නවා දැන් අනිත් පැයට කියන්න ඕනේ. දැන් තමයි මුතුගේ සැපහැම මනෝ ඓශ්වර්යයක්. හැබැයි මුතුගේ හත්තරම ධර්මය තමයි දේශනා කරන්නේ. ඔබතුමී ඒක ධර්මයේ කියන වචන භාවිත නොකර කියයි. විද්‍යාව පැත්තෙන් අරන් කියයි. දැන් කවුරු හරි එනවනේ දැන් ඔබතුමියට කොහොමද කන්සල්ටින් එනවනේ කන්සල්ටින් අහම ඒගොල්ලෝ ඉන්නේ මානසික ප්‍රශ්න වලනේ එහෙමයි එතකොට හොඳට ඔබතුමියට පුළුවන් ඒවා විසඳන්න අයි මේ ඇත්ත පේනවා නේද මේ දැන් මාගේ ජීවිතේ මම ඒවා කරන්න තයි බාලිතට හපපා කරන්න වෙන හින්දා මම මේ PhD එකට මේ මම ඒ කතා කර කර ඉන්නකොට ඊට ඉස්සෙල්ලා හිතුවේ මිනිස්සුන්ට මේ මේක දෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මොකද අනේ මේ මිනිස්සු පව් අනේ අපි අපි ඇත්තටම සමා වෙන්න ඕනි අපි දැන් කිසිම එහෙම අදහස් නැහැ වැරදි අදහස් මොනවත් නැහැ අපිට එහෙම අපිට එහෙම අපි ඇත්තටම මේකේ ඉතින් අපිට මේ මේ දේ ප්‍රකාශ කරන්න බෑ අපි මේ මේ මේ මේ අවබෝධයට පත් වෙලා නැතුව ප්‍රත්‍යක්ෂතාවයක් නැතුව කෙනෙකුට මේ ටික කියන්න බෑ මොකද මේ අපි ප්‍රතිපදා හදලා මේ විදිහට මේ විදිහට ගලපලා මේ විදිහට අරගෙන උදාහරණ අරගෙන ඉතිහාසින්ගේ ඒවා අරගෙන මේවා මිනිසුන්ට මේක පෙන්වන්න වෙන එක පහසු නෑ. දැන් ඔබතුමිය ඔබතුමියට මේක පෙන්වන එක දැන් ඔබතුමියට පෙන්වන ඔබතුමියගේ මනෝවිද්‍යාවරියක් වෙන්නේ <laughs> නැහැ. එතනට ගියාට පස්සේ අපිට ගොඩක් ගොඩක් ඒව නැහැ කියන්නේ. මොකද අපි කතා කරන භාෂාව භාෂාවම තමයි. ඒ වුණාට ඒකේ දෝෂ තියෙනවා. ඒ වුණාට අපිට මේක හරි නිර්මලයි. මේක අවබෝධ වුණාට පස්සේ හරි සාන්තයි. හරි සාන්තයි කියන්නේ ඒක අපිට කියන්න වචන නැහැ. මොකද මේ අස කන දිව නාසය කය කියන මේ මේ ආයතන වලින් තියෙන කින්න පස්සේ කින්න පිටිනවා. දැන් අපි මොන හරි දෙයක් හොයන්න යනවා. කෑමක් හොයන්න යනවා. බලනකොට ඒකට තේරුමක් නැහැ. බලනකොට ඇඳුමක් පස්සේ යනකොටම තේරෙනවා බලනකොට එක දේවල් අපිට වහල් වෙලා ඇහැට වහල් වෙලා නේද අපිට ඉන්දුවක් අහන්න කියලා යන්නේ මේ කනට වහල් වෙලා වහල් භාවිතේ වහල් භාවයක් තමන්ගෙම තමන්ගෙම හිතට තමන් වහලෙක් විදියට පස් වෙලා නේද තමන්ම හදාගත්ත දෘෂ්ටියක් ඇතුලේ මේ හිත කියලා තියෙන්නේ නැහැ බලනකොට ඒක අපිම හදාගත්ත එකක්. අපිම කූඩුවක් හදලා අපිම කූඩුව ඇතුළට බහලා අපිම කෑ දාන්නේ. අපි පින්නවත් අන්න ඒකට ඇකුවම බයත් වෙනවා. අන්නක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමිය තව ගොඩක් ඉඳලා තියෙන ආත්ම දෘෂ්ටිය තුල. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකයි බය. එහෙම ඒකතර ඉගෙනගෙන මෙහෙට එන්නේ මම හදන්න ඕනේ කියන එකනේ. ඔබතුමිය ඇත්තටම අපේ දේශනා මේ මේ දෙකක් නැවුනොත් හොඳට අරගෙන තියෙනවා ඒ දෙකේ කියන සම්පූර්ණ ධර්මයේ තිබිලා තියෙනවා. නේද? මම එකක් යුක්ත මනසකින් බලනවා අනිත් එක ස්වාමීන් වහන්සේ මේ මම කියන්නේ මොකද්ද කියනකොට මම උත්සාහ කරනවා ඒක ගන්න. මේ ඒ කියන්නේ මගේ දෘෂ්ටිය දාන්න නැතුව මම දන්නවයි කියලා හිතාගෙන ඉන්න ප්‍රමාණය ප්‍රොපැක්ටකින් කියලා කියන්නේ මොකද්ද කියන එක ගන්න උත්සාහ කරනවා මොකද මම ඇටෙන්ටිව් ලිස්නින් කියන එක මේ ඉගෙනගෙන තියෙනවා අනිත් එක්කලට සවන් දෙන්න ඕනේ යාගේ ලෝකෙට බහින්න ඕනේ කියන එක අන්න ඒක වෙන්නේ නැති සමහරක් වෙලාවට බොහොම හොඳයි වයස කීයද ඔබතුමී මට හතලිසයි ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි. ඔයයි ඔය ඇත්තටම මේ ධර්මය අවබෝධ කරගෙන ඉන්නවා කියන්නේ බුදු සමය වගේ අපිට. අපිට දැනෙන්නේ ඒ කියන්නේ මීට අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේනේ මේ දේශනා කරන්නේ මෙන්න මෙහෙම දෙයක් නැහැ කියලා හැමදේම පැහැදිලි කරනවානේ. පිටින් බැලුවාම කොච්චරනම් මේ නේද දෙයක් දෙන්නේ. මේ මේ ලෝකෙ තියෙන දේවල් බලනකොට මේ ලෝකෙ මිනිස්සු කරන දේවල් වලට ආගම් කියලා හදාගෙන මරා ගන්න ඒවා නේ රටවල් වලටම බෝම්බ දාලා නැති කරනවානේ. පේනවනේ අපිට නේද? සමහරවල් මේ ආගමෙන් නෙමෙයි කියලා මරනවානේ. ඉතින් මහා පුදුමාකාර දුෂ්ට ගොඩගනේ තමන්ගේ මුස්ලිම් දෙන සංඥාවක ඉර වෙලා. බලන්න කොයිතරම් හිංසනයක්ද දැන් මේ අපේ රටේ වුණත් මේ මිනිස්සු බෞද්ධ මේ බෞද්ධ සමාජය තුළ දුක්ඛීමක් තියෙනවා. ඒ ඇය දෘෂ්ටිගත වෙලා බෞද්ධ නාමයෙන් දෘෂ්ටියට ගැටිලා හිංසනයට වැටිලා. හරි අපරාධයක්. ඒ අය ගැන මට හිතෙන හරි අනුකම්පාවක්. ඉතින් නොදැන අනුකම්පාව මොකද අතරණයිනේ. පිච්චෙන මිනිස්සු අතරණයිනේ. ඒ ටිකවත් දැනගන්න තරමවත් දැන් නැහැ නේද? අනේ ස්වාමීන් වහන්සේ වහන්සේට ගොඩක් වෙලාව ගත්ත පින් සිද්ධ වෙනවා නෑ නෑ නෑ නෑ ඒක ඒක එච්චර ඒක අපිට අපේ අපි දැන් මේ අපේ අපි මේ ඔබතුමියට පිළිත වුණානේ ඇත්තටම ඔබතුමිය තව කෙනෙකුට පිළිත වෙනවා ඒක මහා භාග්යක්නේ. ඒ කියන්නේ දැන් අපි මේ මොහොතේ මොන හරි රස කෑමක් කෑවා කියන්නට පළක් තියෙනවා. අපි ජෝබේ වික්‍රම බලන්න මාල්නි අපි දකින්නවානේ මේ ගාමිණී කොන්ටැක්ට් කළා විජේ කුමාරතුංග කළා. වැඩි ඕනේ අමරදේව ඉන්නකොට කොයිතරම් සම්මාන දුන්නද? කොයිතරම් ඒවත් කියලා අපි කතා කරා. නමුත් දැන් බලන්න කවුරුවත් කතා කරන්නේ මේ නාම රූප වලින් පළක් නැහැ. අපි මේ රූපයක් හැදුවට වැඩක් නැහැ. අපි රූපයක් පෝෂණය කළා වැඩකුත් නැහැ මේ නාමයක් පෝෂණය කළා වැඩකුත් නැහැ. ඔය ඔක්කොම බොරුවක් වෙනවා. ඇත්තටම බොරු ඇත්තටම මායාවක් මේ. දැන් ඇත්තටම අපි අපි මේ මොහොතේ ඇත්තටම අපි මේ අපි මේ සත්‍ය නේද වැදගත් අපිට මේ පණිවිඩය කාට හරි දෙන්න ඇත්තටම අපේ වදයක් කරගන්නේ කාටවත් වදයක් මත දෙන්න යන්නේ නැහැ. අපි බොහොම උදකලාම් හැරෙමින් ඉන්නේ. නමුත් කවුරු හරි කෝල් එකක් දාලා ඔබතුමී තුන් පාරට වැඩිය කෝල් කරලා තියෙනවා. ඊය හවසත් දෙපාරක් කෝල් කරලා තියෙනවා. ඔව් අද උදෙත් එහෙම දැන් අපි කිව්වම තමයි භාගෙන් ගන්න කියලා ඔබතුමිය ඇත්තටම බලන්න කොයිතරම් අර ධාරා හරියට නිකන් බාහ්‍ය තාපසතුමා බුදුන් වහන්සේට ඇවිත් ඉන්නවා. ස්වාමිනේ එක මතක් මට මේක පාසල දෙන්න කියනවා වගේ නේ. නේ. රාජ්‍ය කරගන්න අවශ්‍යතාවය තිබ්බා. ඔව්. මම යන්නේ වැරදි පාරකද මොකද්ද මේක කියන එක මේ මට පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තිබ්බා. මොකද්ද මේ ස්පස්තේ කියන එක. මොකද මං ඔප්ටිකල් ටිකට් එකයි මගේ අඩුපාඩුවක් තියෙනවා මට තව කෙනෙක් උදව් වෙන්න බෑ අපි ඇත්තටම නිර්හංකාර වෙන්න ඕනේ මේ මේ අවබෝධ වුණාම මේ ආත්ම ආත්මීය අර දෘෂ්ටි කෝණ විද වැටෙනවා එතකොට ආඩම්බරකමක් නැතුව මාන්න ගතියක් නැතුව ඕන කෙනෙකුට මේ දේ දෙනවා පාව නේද මේ මානසික දැන් අපිට බැන්න වුණත් වෙනවා. ඒකට හේතුව අපිට බැන්න වුණත් එයා එයා හරි මේක දැක්කොත් හරි එයා යහපතක් කර ගන්නවා කියලා දන්නවා. නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ වාට හිතෙන් මම දැටි ඒක කරන්න කියලා හිතාගෙන ඉන්නේ. එතකොට මම මොකක් හරි මේකට සම්බන්ධයෙන් ඊළඟට කොහොමද උදව් කරන්නේ කියන එක මත හදලා කන්සෙප්ට් එකක් හදලා තෙරපි එකක් හදනවා කියලා patients ලට. මොකද ඒක සත්‍ය සත්‍යයිනේ කියන ස්වාමීන් වහන්සේ සත්‍ය දෙකක් කියන්නේ ඒක මට අවුස්සෙක ගොඩාක් පේෂන්ස්ලා ටික බලලා බලලා යම් කිසි ප්‍රමාණයක කියන්නේ ලොකු අවබෝධයක් හරි චුටි අවබෝධයක් ඔබතුමිය ඔබතුමිය අපේ අපේ තියෙන අභිඥා දේශනා කියලා ඒ අභිඥා දේශනාවල ඉපදෙන හැටි පාව පැහැදිලි කරනවා මේ නැවත සත්ව ලෝකෙට යන හැටි පවා හැමදේම පැහැදිලි කරනවා. ඒවා අති ගැඹිරයි. මේ පොස්ට් එකකින් වගේ විදිහකින් ගහක් හැටි පවා පැහැදිලි කරනවා. රූපකලාප ඒවා ටිකක් ගැඹුරුයි. හැබැයි ඔබතුමියට ඒ ගවේෂණය කරොත් ඒ අභිඥා දේශනා ඒ කියන්නේ සාමාන්‍ය මනසකට ඒවා ඒවා බෑ. ඒවා ඒවා සාමාන්‍යයෙන් බොළඳ මට්ටමකට ඒවා තේරෙන්නේ නැහැ. හැබැයි ඒවා සෑහෙනවා. ඔබතුමියට වටිනවා. ඒ අභිඥා දේශනා වටිනවා. අපිට යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමියට තෝරලා ඔබතුමියට ගැළපෙන ඒ ගැඹුරු දාර්ශනිකයේ ගැඹුරු අදහස්. ඒ අනුව තමයි අපි මේ ආපතට පත් වෙලා ඉන්නේ. අපි ඇත්තටම ඔබතුමිය ඔබතුමියගේ දැන් ඔය කෙලෙස් ස්වභාවය තියෙනවානේ. ඔබතුමියගේ කෙලෙස් ස්වභාවය තාම ඒක ආපු ගමන් තේරම දැනෙන්නේ නැති එක තමයි තනි වෙන්නේ. ඒකට ඒකට ඔබතුමිය පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේක Tamanටම සිහි පිටවන එකක් තියෙන්නේ. Tamanගේම හිතට. තමන්ටම හිතෙනවනේ දැන් මේකට ආසා වුණා දැන් මේකට ගැටුණා අන්න එහෙම දැනෙනවනේ දැනෙනවා අන්නේ ස්වභාවයේ තිය වීගෙන යනවා යන ස්වභාවයක් දැනේ ඒකත් හිතලා හොඳ දියුණුවක් වෙනවා පුදුම සැහැල්ලුවක් දැන අතර මේකේ වටිනාකම තියෙන්නේ ඒ සැහැල්ලුව නිවීම කියන්නේ ගින්න නිවෙනවා කියන එක ඉතින් නිවන කියලා දෙයක් නැහැ මේ නිවීම තමයි නිවන කියන්නේ දැනෙනවනේ දැනෙනවා ක්ෂේත්‍ර කියන සම්බහත් පෙරවන් සරණයි. පෙරවන් සරණයි. මේ සංඥා දැන් පණුවෙක්ට එන්නේ පණු සංඥා. පණුවට අසූචි අසූචි තමයි පණුවට සැප. මොකද එයාගේ ඛණ්ඩය කියන්නේ දැන් අපේ හැම වගේ අපේ හැමවට දැනෙන්නේ මේ උණුසුම සීතල පණුවට දැනෙන විදිය තමයි. ඒ අනුව තමයි අපි පණුවෙක් වෙලා ඉපදුනොත් අපිට අපිත් කැමති නෑ මැරෙන්න. පණුව කැමති නෑ මැරෙන්න. එතකොට පණුව හැබැයි කැමති දැන් පණුව දාන්නේ පණුව ගැන. ඒක නිසා පණුවෙක් වෙලාම ඉපදෙනවා. ඒක නිසා පණු සංඥාවමයි නැවත සකස් වෙන්නේ. ඔන්න ඔය විදිය තමයි මේ මේ සසර බිය සත්‍ය දකින්න නම් විතර ඒක ඒක එච්චරම හොඳට දැනෙන්නේ. අපි මේ සංඥාව කියන්නේ ශක්ති ස්වභාවය. මේ මේ මෙතනම සකස් වෙන එකක්. මේක තියෙන එකක් නෙමෙයි කොහෙවත්. මෙතනම සකස් වෙලා නැති වෙන එකක්. සකස් වෙන සකස් වෙන සංඥාව මෙතන රළු වෙන එකයි